ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම සාකච්ඡාවට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඩොරින් උපාසකම්මගෙන් බලාපොරොත්තු වෙමි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූලික කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. මුල් දින තුනදීම මුල් දින මුල් දින තුනදීම ආනාපාන සති භාවනාවට මා විසින් හුස්ම රැලි 3ක් 4ක් තුල සිත පිහිටවන විට වෙනත් අරමුණු කරා යයි. සිත පිට ගිය බව නොතේරේ. එම අරමුණේ විනාඩි 15ක් 20ක් ගිය පසු නැවතත් ආනාපානයට සිත ඉබේම ආවත් නැවත නැවත පිටයයි. නමුත් ඊයේ සමූහ භාවනා අවස්ථාවේදී මා වාඩි වූයේ දැඩි අදිෂ්ඨානයකිනි. වාඩි වී සිටම දැනගනිමි. පා පොළොවට තදවි පිටුපස පුටු කොට්ටේට තදවි තිබුණේ. ඉරියව් සකස් කරගෙන කය සැහැල්ලු කරගෙන සෙමින් ඇස් පියාගතිමි. ආයාසයෙන් තොරව බලා සිටියේදී ආස්වාසය හා ප්‍රස්වාසය දැනුනි. මුලින් ආස්වාසයේ මුල සොයා ගැනීමට බැරි විය. ටික වේලාවකින් එයද දැනුනි. දිග කෙටි වශයෙන්ද අක්‍රමවද්ද යන ආස්වාසයේ ප්‍රස්වාසයේ දැනුනි. ආස්වාසයේ මැදදී තද උණුසුම් බවක් යම් තද ගතියක් දැනුනි. ප්‍රස්වාසයේදී සිසිල් ගතියක් හා සැහැල්ලුවක් දැනුනි. එකවරම ප්‍රස්වාසයේ බෙල්ල බෙල්ල බෙල්ල කඩා වැහෙලෙනවා දැනුනි. එකවරම ප්‍රස්වාස රැල්ල කඩා හැලෙනවා දැනුනි. මුල්වර අද්දුටු නිසා යම් සතුටක් දැනුනි. මෙසේ සිටියේදී එකවරම හුස්ම රැල්ල වැසී තද කළු පාටක් දිසිය. එකවරට ශරීරය ගැස්සෙනවා මෙන් දැනුනි. විනාඩි 3-4කින් කළු පාට නොපිනී නැවත හුස්ම රැල්ල දැනුනි. මේ කාලය තුල ශබ්ද හා බාහිර අරමුණු වලට සිත ඇදී යාමට මට තේරේ. ඇදී නොයාමට සිත ඇදී යන බව මට තේරේ. එවිට සිත පිට ගියා කියා සිතන විට ඉබේම සිත ආනාපානයේ පිහිටයි. මෙසේ පයක කාලය පුරාම ආනාපානයේ සිත පිහිටුවා ගතිමි. පර්යංකය අවසන් වී ඇති බව දැනුන නිසා ඇස් ඇරෙන විට මගේ කය ඉදිරියට නැමී අත් දෙක බැඳගෙන <clears throat> සිටියෙමි. මේ සිදු අවස්ථාව මතක නැත. අද දිනද සිත පිට නොගොස් ආනාපානයට යොමු වීමට හැකි විය. අද දින කළු පාට දිස් නොවිනි. දිගටම ආස්වාසය හා ප්‍රස්වාසයේ සිත පිහිටුවෙමි. ඉදිරියට යාමට ඔබ වහන්සේගේ අනුශාසනා පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ඒක ඇත්තට අර පහුගිය දවස්වල වැරදිච්ච එක තමයි අනිත් දවසේ හරියන්න හේතුව. ඉතින් ඒක නිසා දිගට භාවනා කරන මිනිහ කොහොමද නිවන් දකිනවා. වැරදුනා කියලා නතර කරා නම් ඉතින් ඒතර නතර වෙනවා. එච්චරයි කියන්න තියෙන. ඒක නිසා ඒ වරදින හැම එකක් පාසාම ඊගාව සස්ය හරියන්න මොකද්ද ගැම්මක් තියෙනවා. ඉතින් ඒකේ වැරදීමට මේ මේ නතු නොවි ගැති නොවි දිගට භාවනා කරොත් භාවනා කරයි කියලා වෙන්නේ අර ඊයේ වැරදුනේ එක අද වැරදුනේ නැහැ කියන එක තමයි භාවනා සතුට කියන්නේ. භාවනා හරියනවායි කියලා කියන්නේ. ඒ නිසා වැරදි නැතුව මේ ගමන යන්න බෑ. ඒ නිසා ওই විදිහට ආයසරයක් හිත අවුල් වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ තීදිත් කරනකොට ආයසරයක් පිම්ම පයින්. ඒ මේ මේ මේ මේක දිගට යනවා. ඉතින් අර හරිය දවසේ ගන්න කියනවා ලකුණු ටික මෙන්න මේ මේ විදිහට මම සකස් වුණා මේ මේ විදිහට මම අනුග්‍රහ කරා මේ මේ විදියට මම සප්පාය කරන සරසුවා කියලා ඒ ටික නැවත නැවත සපෙලා දෙන්න. එතකොට හරියන වාර වර්ධින ගන්නවට සාපේක්ෂව ළඟ ළඟ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට තියෙන ලකුණ. ඉතින් ඒක නිසා මේක අනික් කාටත් ආදර්ශයක් හරියි නෑ කියලා අතාරින්න නැතුව දිගට කරනකොට ඒ හරියි වටත් එක්ක හරියන්න වැරදුනේ වටත් එක්ක හරියන්න හරියන්න පටන් ගන්නවා. ඉතින් එහෙම තමයි බුදුහාමුදුරුවෝ බුදුනේ. ඒ නිසා කාටවත් නිවැරදි මාර්ගයේ කෙලිම යන්න බෑ. නමුත් වැරදි මාර්ගය හරහා ගිහිලා නිවැරදි මාර්ගය තෝරගත්තට පස්සේ තමයි ඒක තමන්ගේ අත්දැකීමක් වෙන්නේ. තමන් කරගත්ත දෙයක් වෙන්නේ, ප්‍රායෝගික දෙයක් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් කියන දෙයක් නැහැ. ওই විදියටම ධෛර්යමත් වෙච්ච වෙලාවේදී නිතිපතා දිගට කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාව හොඳින් සිදු කරමි. යන අරමුණෙන් උදෑසන 4:15ට සක්මන් භාවනාව ආරම්භ කළෙමි. වම දකුණ ලෙස පාද තබන සිත වෙත සිත යොමු කෙලිමි. දකුණු විලුඹ කෙරවල ලනුපැදුරේ තදින් ගැටෙන විට එය හිසටද දැනේ. ඉන්පසු ලනුපැදුරේ ගොරෝසු ස්පර්ශයේ කකුලේ මැද හා ඇඟිලි තුඩු වලින් කෙලවර වී ලනුපැදුර මත පිටුපසට තෙරපුමක් සමග කකුල ඉහළට එසවේ. දැන් මෙම ක්‍රියාවට වම් පායද සිදුවන හැටි නිරීක්ෂණය කළෙමි. මේ චලනවල ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ ඉදිරියට යයි. සිත පාද මත තබාගෙන ලනුපැදුරේ අවසානයේතෙක් යෑමටගත් උත්සාහයේ දෙවරක් සාර්ථක වූ අතර අනික් වාරවල එතරම් පියවර ගණනක් සිත රඳවාගත නොහැකි වුවත් උත්සාහය අත් නොහලිමි. හරියටම පහවන විට එම සක්මනින්ම පර්යංක භාවනාවට වාඩි උනේමි. මගේ අදිෂ්ඨානයේ වූයේ 6:30 වනතුරු පර්යංකෙන් පර්යංකෙන් නොගැටිමි නොනැගිටිමි යන්නයි. ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොදා හොඳින් සමබර වූ බව දැන මූලික කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම වෙත සිත යොමු කෙලෙමි. ආස්වාස කරන විට උදුරේ පිම්බී එන අතර එය පැහැදිලිය දීර්ඝය. ප්‍රස්වාසය කරන විට උදුරේ උදරය හැකිලෙන අතර එය අපහසුය. කෙටිය ක්‍රමෙන් පිම්බීම හැකිලීම සංසිදී ගොස් නිදා වැටෙන තත්වයටපත් විය. නිදා වැටෙන නමුත් නිින්ද ගොස් නැති බව දනිමි. මෙසේ සිටින කල සීමාව කාල සීමාව පැයක් පමණ යැව සිටමි. සතිය කැඩී නැත. ක්‍රමෙන් වෙනදාමෙන් ශරීරයේ උඩ කොටසේ සියුම් දෝලනය ආරම්භ විය. ඉන්පසු නිදා වැටෙන తත්වයේ ඇති උනේ ඉඳ හිටය. පිම්බීම හැකිලීමටත් ඉඳ හිට ඉඳ හිට සියුම්ම දැනේ. ශබ්දද ඇසේ. සිතුවිලිද පැමිණේ. කුඩා සතෙක් අතේද තව පිටක නලලේද ඇත්තටම දුවන වාසේ දැනුනි. නමුත් මම කිසිත් නොකර බලා සිටියෙමි. කෙමෙන් එය නැති වී ගියේය. තව විටක මල් පිරුණු මල් පාත්තියක් දුටුවෙමි. සිතින් මම මල් පැල ගැලුවෙමි. මේ මායාවේ උගුලක් ඇයි සිතා එය නවතා බලා සිටියෙමි. එවිට කෙමෙන් එයද නැති වී ගියේය. දෑත් නොදැනුණු අතර පාදවල සියුම් වේදනාවක් දැනුනි. නමුත් මම කිසිවක් නොකර එලෙසම සිටියෙමි. 6:30ට gediya ගහන විට අල්කෙන් මිදුකේ. මේ මාගේ උදෑසන පර්යංක භාවනාවයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඒ වගේ සමහර වෙලාවට අර විශ්වාසයක් පහළ වෙනවා මේ සතිය කැඩලා නැහැ කියලා. හැබැයි ඒ වුණාට හිත දුවනවා. ඉතින් කයටත් යනවා, ශබ්ද වේදනා වලටත් යනවා, මල් පාත්‍ය වලටත් යනවා කොහේ ගියත්. Tamanට තේරෙනවා ඒ අර සීමිත ප්‍රදේශයක් තුල හැසිරෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේදී ඊට ඉස්සර නම් මේක කරන්න යන්න එපා. නමුත් ඒ වෙලාවේදී ඔය කොහේ ගියත් කුටිම කියනවා නම් කෙලස් අරමුණකට ගියත් හිත කැඩෙන්නේ නැහැ සතිය කැඩෙන්නේ නැහැ කියන එක අවබෝධ කරගන්න නම් ආයේ එහෙම පිට ගිය හිත අරමුණට ගන්න දඟලන්න එපා. ඔය යන්න හරි. යා සීමිත ප්‍රදේශයක හැසිරලා ආපහු එනවා. ඒ එතකොට අපි ආයාසයෙන් ගෙනලා ආය ආනපන තියන්න ගත්තොත් එහෙම අර වැඩෙන හිතට සෙල්ලක්කාරකම් කරන්න ඉඩ නැතුව යනවා. ඒ නිසා අපි ආපහු අරමුණට ගන්න ඕනේ සැකනම් විතරයි. බයනම් විතරයි. අනිශ්චිතනම් විතරයි. එහෙම නැත්නම් හිතට සතිය යුක්තව ඕන තැනක යන්න හරි. ඊට පස්සේ තේිනවා මේ හුඹස් බය තියෙන කෙනාට තමයි මේවා කෙලස් වෙන්නේ. හුඹස් බය නැති මිනිහට ওই මොනයක්වත් බයයි. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරන සීලුම කෙලෙස් වලට වැඩිය සතිය බලවත්. ඒ බව පෙන්වන්නට සතියට අන්ධහර පාණ්ඩ ඉඩ දෙන්න ඕනේ. සතියට පෙන්කෙලින්ට ඉඩ දෙන්න ඕනේ. සතියට පිටිය දෙන්න ඕනේ. දුන්නාට පස්සේ තේරෙයි කොහෙ ගියත් මොනවා වුණත් එයා වැටෙන්නේ නැතුව නැගිටලා අපව වෙනවා. ඉතින් එතකොට වැඩි වැඩි කෙලෙස් ප්‍රමාණයක්, වැඩි වෙන දුක් ප්‍රමාණයක්, වැඩි වැඩි වේදනා ප්‍රමාණයක් ඇසුරු කරලා එනවනම් හිත තව තව දැඩි වෙනවා. අන්තිමට කවදා හරි මරණ හා සමාන වේදනාවක් ආවත් Taman සැලෙන්නෙත් නැතුව සතිය කැඩෙන්නෙත් නැහැ කියලා දැනගත්තට පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ කියලා මුනිද්‍රජීතුමා කියනවා. පරියංකේදී මරණ වේතනාව අත්දැක්කට පස්සේ තමයි සෝවාන් වෙන්නේ. එතෙන්ට අනකන් දුක් දිදී දිදී ගන්නවා. ඒ ගන්න හැම වෙලාවෙදීම යාට ඊට වැඩිය කට්ටයක් පන්නන්න අරින්න ඕනේ. මල් පැන්නුම් ඉරු පැන්නුම් පන්නන්න දෙන්න ඕනේ. දීලා වුණාට පස්සේ වෙනවා බයෙන් ගියොත් දහසක් වර මැරෙනවා. බය නැතු ඕන කෙලෙසයකට දාලා ගන්න මොකක්වත් වෙන්නේ. ඉතින් ඒක ආධුනිකයට කියලා දෙන්න බෑ. නමුත් ගිය කෙනාට තේරෙනවා නම් Tamanට මේ හිත ගියයි කියලා සැකයක් එන්නේ හිත පිට ගියයි කියලා බයක් ඇති වෙන්නේ නැහැ. අනිශ්චිතතාවයක් එන්නේ නැත්නම් ප්‍රත්‍යadu ගන්න අරින්න ඕනේ. මේක මේ කියන අපේ අම්මා ඉන්නකොට කියනවා කොල්ලෝ නම් මේ මැරියට ගවන්න බෑ කෙල්ලෝ අරින්න එපයි කියන. ඒ නිසා කොල්ලන්ට තියෙන අමුතු ලයිසන් එකක්. ඕන තැන ගිහලා රස්තියාදු ගහලා ගෙට ආවට පස්සේ නාවලා ගෙට ගත්තාම ඉවරයි. කෙල්ලෙක් ගියොත් නම් හැබැයි මොනව කරකර හිටන්නේ. ඒ වගේ තමයි භාවනා කරනකොට ගෑනුන්ට හරි අමාරුයි භාවනාව. පිරිමි හිතක් තියෙනවා. පිරිමි හිතක් තියෙනවනේ සෙල්ලක්කාරකමක් තියෙනවනේ. ඊටසලා හොඳට සතිය අංගපසක වෙන්න හදලා අර පරියෝග ගන්නවා කියලා කතාවක් තියෙන. ඒකේ පරියක් ගහපුවම තව පරියක් කන ගන්න ඉදරෙන්නේ. ඒ වගේ පරියෝග ගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ තමයි Tamanට <coughs> ආත්ම විශ්වාසය ඉන්නේ මේ සතිය කියන එක කෙලසන්න පුළුවන් එකක් නෙවෙයි කිය. කෙලසෙනවයි කියලා හිතන්නේ භාවිත මනසක් නැති කෙනාට. සතිය කෙලසන්න පුළුවන් එකක් නෙවෙයි. මොන කෙලෙසට දැම්මත් යා ඔළුව බේරගෙන එනවා. ඉතින් ඒ බවට ඒ බව තේරුම් ගන්න ටිකක් මෙයාට අයිය හත් වෙන්නේ අරින්න අරින්න. හොඳට අතපය හැදෙන්න අරින්න. හැදුවට පස්සේ යන්න අරින්න. කීල මොනවත් වෙන්නේ නැහැ. අනේ එතකොට තේරෙනවා මෙතෙක් අපි ආශ්‍රය කරපු සෑම සියලු සත්පුරුෂයෙකුට වැඩිය අපි මෙතෙක් ආශ්‍රය කරපු සියලු ආමිෂ වස්තු වලට වැඩිය සතිය විතරක් විශ්වාස විශ්වසනීයයි. බැටරණට යා ඉන්නේ ආපහු ජයග්‍රාහී හැඟීමෙන්. ඔය අනෙක් කිසිම චෛතසිකයකට ඒ ගුණේ නැහැ. ඒක නිසා මේක පුරුදු වෙන්න මේ ලියලා තියෙන එක නට්ටම් කියදැයි මේ සෙල්ලම ටිකක් කරලා බලන්න. සැක නැත්තම් ඕන දැනකට යන්න අරින්න හිත. අන්තිමට යාම ආපහු ගෙදෙට්ටේට තරමට එනවා. ඔය මයිනගේ ගිර වගේ වෙනස ඒකයි. ගිර ඇරියොත් ගියා ගියාම යායෙන්නේ නැහැ. මයිනෙක් හදලා අරින්න ඌවපව වෙනවා. එනිසා මිනිස්සු මයින් හදන්න කැමති මොකද ඌ කලබලක් වෙච්ච ගමන් කූඩුවට එන්නේ. ගිරව නැහැ. කවාලා විලන්ත જાති ඇතික රත්රන් කූඩු වේ ගිරවා. තමාලා යන්න යාවි රැව් දිදී වනසපාසොයලා. ඒ නිසා ගිරවුත් එක සෙල්ලම් කරන්න යන්න බා මයින්ත් එක සෙල්ලම් කරන්න. ඒ නිසා සතිය හදා ගන්න මයින් එක ආවේ. ඌ ඊට පස්සේ කූඩුවේ තිබ්බත් එකයි නැතත් එකයි. අපි යනවා ඊගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ. මා ආනාපාන සති භාවනාවට ඉඳගත්තේ දැඩි අධිටණි. මේ මොහොත යන සිත ඇතිව හුස්ම ඉහළට පහළට යන බව වැටහුණි. ඇඟට සිසිලසක් දැනුනි. ඊට පසු මා ශාලාවක් තුල නොමැති ශාලාව තුල නොමැති බවත් මා කියා කෙනෙකු නොමැති බවත් විශාල පරතරයක කිසිවෙක් දැමුව ඇති දියපාරක් හෙමින් ගණන්නාක් මෙන් පෙනී ගියේ. තවත් මොහොතක බෙල්ලේ දෙපැත්ත තදවන බව වැටහිණි. එය ඉබේටම දකුණට පොඩ්ඩක් හැරවුණු බව දැනුනි. ඒ මොහොතේ කට්ටයක් පනින්නාසේ දැනුනි. වමටද ඒ එසේ විය. එකපාරක් දකුණට සහ පාරක් වමට මා නැවත සිටි තැනට එන විට විනාඩි 45ක කාලයක් සිටි බව ඔරලෝසුවෙන් දැකගතිමි. මෙය පහදා දෙනසේක්වා. දහමට ලැබි සත්වයන් සසර දුකින් එතර කිරීමට ඔබ වහන්සේට තව තව ශක්තිය ලැබේවා. දැන් මේකේ නම් මොකද්ද පැහැදිලි කරගන්න ඕන කියන එක අහුම්කම් දෙනකොට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක නා කැමැතිද මේ පැහැදිලි කර දේවා කියලා කියන්නේ මොකක්ද පැහැදිලි කරලා ඉල්ලන්නේ කියන කැමැති දත උස්සන්න මේ ලියුපේකනා. එහෙමනම් අපි සාකච්ඡාවට ගන්නව නැත්නම් මොකද්ද මේ පැහැදිලි කරන්න කියලා නෑ රිදීව රචනයක් ලියලා කියන පැහැදිලි කරන්න කියලා. එහෙම නැත්නම් අපි ප්‍රශ්න කල් දාන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම අද උදෑසන 7:30ට පමණ පර්යංක භාවනාවට වාඩි වුනිමි. එසැනින්ම මම ශුන්්‍යතාවයේ අත්විඳෙමි. ඔබ වහන්සේ මට ඊයේ දුන් උපදෙස් අනුව මම එම ශුන්්‍යතාවයේ සාදරයෙන් පිළිගත්තෙමි. මම දිගටම මෙසේ සිටියෙමි. මගේ උඩුකය නොදැනී ගියේය. සිතුවිලි ආවේ ඉතා ස්වල්ප වශයෙනි. මම ශුන්්‍යතාවෙන් සිතුවිලි වලට ගිය අවස්ථාවත් නැවත ශුන්්‍යතාවයට එන අවස්ථාවත් සතියෙන් බලා සිටියෙමි. මගේ යටිකයද බොහෝ දුරට නොදැනී ගියේය. මගේ සිරුර වමහා දකුණට එකට එකතු වී නිරුද්ධ වී ගියේය. උඩ සිට පහළට එකතු විරුද්ධ වී ගියේය. සිතුවිලි දැන් නැති තරම්ය. එනමුත් දැන් මට ඔබ වහන්සේ මේ ගැන ලියන්න ඔබ වහන්සේට මේ ගැන ලියන්නට සිතුනි. මම මනසින් එය ලීවෙමි. නමුත් ඒ භාවනාවට බාධාවක නැවතීමට උත්සාහ ගත්ෙමි. එවිට එය වැඩියෙන් සිතට ආවේය. මම ඒ විට ඔබ වහන්සේ දෙසූ පරිදි එන දේ අතාරින්න, එන්න අරින්න, අතාරින්න අනුගමනය කළෙමි. එවිට එම සිතුවිලි අඩු නමුත් ඉඳහිට නැවත ඒවා ඉදිරිපත් වූයේය. මම දිගටම ශුන්්‍යතාව මෙනෙහි කරමි. කළුවර වූ වටපිටාව විටක සුන්දර තද නිල් පහයක් ගත්තේය. සමහර විට වේදනා කැසීම් දහඩිය දැමීම් දැනුනි. මම ඒවායේ වේලාව නොවේයි සිතාගත් විට ටිකකින් ඒවා නැති වී යයි. විටක මම කරුවල් කාමරයක් ඇතුළත යනවා මෙන් දැනුනි. එහෙත් ඒ ප්‍රසන්න හැඟීමක් විය. දවල් දාණයට gediya නාද වූ ශබ්දෙන් මම පර්යංකෙ මිදුනේමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ පුළුවන් තරම් මේ ඉදිරියට යන්න නමුත් මේ තුල මේ වගේ රචනයක් ලියන කෙනෙක් තුල අරමුණු තියෙන වෙලාවට වඩා අර හිස් ශූන්‍ය භාවයට කැමැත්තක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒකේ නා යම් කිසි මට්ටමට යනකන් නම් ඒ හිස්තන අගය කරලා දෙන්න ඕනේ අර ගමනක් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා විඩාවටපත් වුනහම ගිමන් හරිනවා වගේ. නමුත් අන්තිමට ගිමනට විඩාව අරින්න ගිමනට ඉඩ දුන්නොත් ගමන හිටිනවා. ඒක නිසා මේ ඇතිවෙන මේ ශූන්‍යතාවය තිබුණු කරදර කංකටළු වලට විකල්පයක් වුණාට මේකට සාපේක්ෂව අරමුණු ගන්නකොට අරමුණට අකමැත්තකුත් ශූන්‍ය භාවයට මේ අන්ධකාර භාවයට කැමැත්තකුත් ඇති වෙලා තියෙනවනම් අන්න ඒක පිළිබඳ අවදි වෙන එක විතරයි කරන්න තියෙන්නේ අවදි වෙලා දිගටම යන්න ඕන. ගරු ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාවේ පටන් ගැනීමට පෙර මාගේ මූල කර්මස්ථානයේ ඉඳගෙන සිටීම මෙනෙහි කළෙමි. මාගේ පසුපස ඊතා තදින් ආසනයේ ගැටී තිබුණු බව මට හැඟී ගියා. මම දිගින් දිගටම මෙම ඉරියව්ව මෙනෙහි කිරීමේදී මට දැනී ගිය ආස්වාසයේ මගේ නාසයෙන් ඇතුල් වී උදරයේ තෙරපා නැවත ප්‍රාශ්වාසයේද සැහැල්ලුව වන බව මාගේ මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් ආස්වාස ප්‍රස්වාසයේ ලෙස මගේ උදරයේ තදවීම සහ සැහැල්ලු විට සැහැල්ලු වීම නිරීක්ෂණය කළෙමි. මාගේ ශරීරයේ වම් උරහිසේ වේදනාවක් දැනුන අතර ඔබ වහන්සේගේ උගන්වීම් අනුව යමින් මම මාගේ දකුණු උරහිසේ වේදනාව නැති බව නිරීක්ෂණය කළෙමි. එවිට වම්පස වූ වේදනාව නොදැනී ගියා. එක වේලාවක් ගතන විට මම නොනැවති කිසිම අදහසක් පෙළ ගැසීමක් හෝ අදාළත්වයක් නැති රූප පෙළක් මා ඉදිරියෙන් ගලාගෙන යන්නට විය. ඔබ වහන්සේගේ කමඨහන් අනුව මම මේ රූප දෙස නිරීක්ෂණය කළ අතර ඒවා නොනැවති ගලාගෙන ගියද මාගේ අතපය මාගේ මාගේ අතපය මෙසේ එහෙ මෙහෙ වෙනස් කළද එම රූප නොනැවති ගලාගෙන ගියා. මට අවට ශබ්ද ඇසුණ අතර මාගේ මූල කර්මස්ථානයේ වෙත මූල කර්මස්ථානයේ වෙත පැවතුණු අතර පෙරදී තරම් තදගතියක් නොදැනිනි. මම ඒ රූප වෙනස් කිරීමට තැත් කළද මට කිසිවක් කිරීමට නොහැකි විය. මම ඇස්සර බැලු විට අවට සාමාන්‍ය පරිදි දිස්විය. නැවත මම මූල කර්මස්ථානයේ වෙත සිත සිත මෙනෙහි කළ අතර ක්ෂණයකින් මාගේ සිත තිබූ පෙර තිබූ රූප අතරටපත් විය. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. ඔය මේ වෙනකොට ඉතින් අර දොස්තර මාත්‍රා ටිකක් මයිත් එක තරහ වෙනවා මොකද අතන රිදෙනකොට මෙතන බලනකොට දොස්තරලගේ පොලිමේ කට්ටිය අඩු වෙන්න ඉඩ තියෙනවා. එබැවින් ඉතින් භාවනා කරන පිරිස බොහොම සුළු නිසා දොස්තරලට බඩට වදින එකක් නැහැ. මේ ඒක මේ අනවශ්‍ය ප්‍රකාශයක්. කෙසේ නමුත් මේ උරුත් පුරුදු කරන්නේ ඉරියව්ව කොයි එක වුණත් වෙලාව කොයි එක වුණත් මූල කර්මස්ථානේ මොකක් වුණත් ඇස් දෙක ඇරලා තිබුණත් වහලා තිබුණත් මේ සතියට කිසිම බාධාවක් නැහැ සතිය කියනදක දන්න කෙනාට. දන්නේ නැති කෙනාට නම් ඒකට ඇස් දෙක වහන්න ඕනේ බහන මධ්‍යස්ථානට යන්න ඕනේ අටසිල් ගන්න ඕනේ උපාපනයක් දාන්න ඕනේ. ඉතින් ගොඩාක් ඔය අඩුම කැඩුම ඉල්ලනවා. ගක් වෙලාවට කියනවා ඉතින් නොකරන වෙදකමට කොඳුරු තෙල් කල හත් පතයි හතකුත් පතක් ඉල්ලනවා. ඒ නොකරන වෙදකමට තමයි. නැත්නම් ඒ මුලින් දීලා පටන් ගත්තට පස්සේ අන්තිමට මේ බඹරා වැල්ලේ ගැව්වත් කරකිනවා. මේ බඹරා මේ භාවනාව කොදි ගහයටත් කරනවා. ගෙන්දගම් පොළොවේත් කරතයි. ඉතින් එතකොට ඔය පේන එකෙන් කරන්න තියෙන්නේ ඉඳගෙන ඉඳලා යම් වෙලාවක ඒ වගේ විශ්වාසයක් ආවට පස්සේ එමෙහිට බලන්න ඕනේ නැවතිල්ලේ SMS slowly mindfully silently නැගිටලා බලනකොට අර ඉඳගෙන ඉල්ල තිබිච්ච ඒ එකලස ඒක සති සමාධි දෙකේම එකලසක් තියනවාද කියලා. පොඩි හැලහල්පණක් වෙනවා. ඒක පිළිබඳව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙනද තරම් හැලෙන්නේ හරියට රිලේ රේස් එකකදී බැටන් එක මාරු කරනකොට පොඩි පමාවක් සිදු වෙනවා. නමුත් දෙන්න හොඳ දක්ෂණ අර ගෙනාපු ලීඩ් එක කඩා ගන්න නැතුව බැටන් එක මාරු කරන්න පුළුවන්. එතනින් තමයි අපි මේ ගිහි ජීවිතේට එහෙම නැත්නම් මේ වගකීම් බහර තැනකට මේ භාවනාව ගෙනියන්නේ. නැත්නම් අපිට මේ භාවනා මධ්‍යස්ථාන ගෙදර ගෙනියන්න බෑ. මේ කාලසටහන ගෙදර ගෙනියන්න බෑ. නමුත් කොයි ඉරියව්වේ හිටියත් දවසේ කොයි වෙලාව වුණත් මොකක් මූල කර්මස්ථානය වුණත් සතියට බාධා වෙන්නේ නැහැ. අපි හිතෙන් තරම් බාධා වෙන්නේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ. අර දෙවෙනි එකනට මම කිව්වා වගේ ඒකෙදී බලන්න මේ හිත සැක කරන්නේ නැත්නම් බය නැත්නම් අනිශ්චිත භාවයක් නැත්නම් සතියෙටම සම්පූර්ණ බාර දෙන්න. ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ. එතකොට සතිය ලස්සනට කරලා පෙන්නනවා. මේක නිකන් සාමාන්‍යයෙන් කියනවා මේ බයිසිකල් පදින මිනිස්සයන්ට <coughs> දවල් යනකොට වලවල් වල වැටෙනවා. රෑ යන්න බයිසිකල් එක ලයිට් නිමාගෙන කවදාකවත් වලක වැටෙන්නේ නැහැ. හොඳට මග අරගෙන යනවා. දැන් පණ තියෙන මිනිස්සු වැඩිච්චාම මොනවද මේ අංශභාගය හැදෙනවා. කොන්ද කැඩෙනවා බීපු මිනිස්සු වැටලා බලන කද්දාක මොනක්වත් වෙනද කද්දාවත් මොකුත් වෙන්නේ නැහැ පොඩි ළමයි වැටෙන මොකුත් වෙන්නේ නැහැ වයසක කට්ටිය ඉතන නැත්නම් මේ සාමාන්‍ය මේ සීයේ බුද්ධියෙන් ඉන්න මිනිස්සු වැටිච්ච ගම ඇට බින්දෙනවා අනතභාගයට ඇරෙනවා ඩයබටි් මේ මේ ස්ට්‍රෝක්ස් එනවා බන සෙල්ලම් බිව්වට පස්සේ මොකක්වත් නැහැ ඒ නිසා පොඩ්ඩක් දාලා ඉන්න ඕනේ හැම වෙලාවෙම මයින්ඩ්ෆුල්නස් එකට දාලා හිටපුවාම එයා කරන්න ගත්තොත් වැඩේ කිසිම හැලහැප්පමක් නැහැ. මමයා හිටියොත් විතරයි ගේම කැත. මමයා නැතුව සතියට වැඩේ බාර දෙන්න ඒක ලස්සන මලක් පිපෙනවා වගේ ගංගක් ගලනවා වගේ දියල්ලක් ගලනවා වගේ කිසි බාධාවක් නැහැ. නිසා ටික ටික ටික ටික මමයා පැත්තකට දාලා සතියට වැඩේ බාර දෙන්න. එතකොට නිකන් සමනලයට අතු නැමුණා වගේ මල පිපුණා වගේ වැඩේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට තමයි මේ ඔය පොඩ පොඩ උගන්වන්නේ. ඇද්ද කැටියට සද්ද ඇහුනට සත්‍ය කැඩලා නෑ නේද කියලා බැලුවොත් නෑ. කැඩලා නේද කියලා බැලුවොත් කැඩලා. ඒක එක නාගේ ඇති. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හතරයි තව තියෙනවා. මදිද? පින්වත් ස්වාමින් වහන්සේ මම මෙම භාවනා වැඩසටහනේට නම කික්මි. ඔබ වහන්සේගේ අවවාද සිත්ති දරා ඊයේ සමුහ පරියංක භාවනාවට පරියංකෙහි වාඩි වීමි. පළමුවෙන්ම වාඩි වූයේ ආනාපාන සතිය ආස්වාසය හා ප්‍රස්වාසය ගැන මෙනෙහි කිරීමට බව සිතා ගතිමි. මුලින්ගත් ලොකු හුස්ම ක්‍රමයෙන් සාමාන්‍ය බවට පත්වන බව දුටිමි. ටික වේලාවකින් ආස්වාසය ඇතුල් වෙන විට නාසයට සිසිලකුත් ප්‍රස්වාසයේදී නාසයට උණුසුමකුත් දැනෙන බව තේරුම් ගතිමි. ආස්වාසයේදී දකුණු නාස්පුඩුවට සිසිල දැනෙන අතර වම් නාස්පුඩුවට උණුසුම දැනෙන බවත් වටහා ගතිමි. ආස්වාසයේදී දැනෙන සිසිල දිගු බවත් ප්‍රස්වාසයේදී දැනෙන උණුසුම කෙටි බවත් දැනගතිමි. ප්‍රස්වාසයේ ඒකාකාරී නොවන බවත් ඒ කැඩි කැඩි රැලි ස්වභාවයෙන් එක තුනක් වශයෙන් වන බව දැනේ. ආස්වාසයේදී දැනෙන සිසිල හා ප්‍රස්වාසයේදී දැනෙන උණුසුම නාසයේ දකුණින් වමටත් එයින් දකුණටත් වශයෙන් දෝලණය වන ලෙස දැනුනි. බාහිරින් ශබ්ද ඇසේ. ඒත් ඒ ගැන සිත නොදුවයි. නාසයට සිසිලහා උණුසුම වෙනස පැහැදිලිව දැනේ. ටික වේලාවකින් ඒ දෙස බලා සිටින විට නාසයට දැනෙන සිසිලහා උණුසුම නාසිකාග්‍රයේ දෙසට යොමු විය. ක්‍රමයෙන් නාසිකාග්‍රයේදීද උණුසුම් සිසිල් වෙනස වෙන වෙනම දැනගන්නට හැකි විය. එවිට ක්‍රමයෙන් හුස්ම නැති වෙන බවක් දැනුනි. එය ක්‍රමයෙන් අඩු වීගෙන යන බව තේරුම් ගතිමි. පිටුපසින් දැනුණ ශබ්දයක් වැනි දෙයකින් මා ගැස්සුණාක් වැනි යමක් විය. එවිටත් මට ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් සිටින බව මතක තිබිනි. හිස ඉදිරියට නැමී තිබුණි. පර්යංකේ වාඩි වීමේදී මාසිතු භාවනා කාලයේ අවසන් වනතුරු දැස් නොහරිමි අදිටන අදිටන මට මතක් විය. ටික වේලාවක් නිසොල්මනේ සිට යලි භාවනාවට සිත යෙදවිය. එවිට දකුණු කකුලේ බිමට නැවි බිමට තද වී තිබුණු කුඩා ඇඟිලි පෙදෙස වේදනාවෙන් දෙස බව දැනුනි. නමුත් වම් කකුලේ එවැනි වේදනාවක් නොදැනෙන නිසා ඒ ගැන සිතුවෙමි. ටික වේලාවකින් වේදනාව අඩු බව දැනුනි. යලි භාවනාවට සිත යොමු කළෙමි. පළමු වරට වඩා ඉක්මනින් ආස්වාසය හා ප්‍රස්වාසයේ වෙනස මෙන්ම ආස්වාසයේදී හා ප්‍රස්වාසයේදී නාසයට දැනෙන සිසිලස හා උණුසුම අතර වෙනසක් දැනුනි. ප්‍රස්වාසය කැඩි කැඩි එන බව ජලිත් හැඳින ගනිමි. ටික වේලාවකින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින විට සිත නාසිකාග්‍රයට යොමු විය. එහා ප්‍රස්වාසයේ ක්‍රමයෙන් තුනී වෙන බවත් තේරුම් තේරුනි. ඒ ක්‍රමයෙන් අඩුවේගෙන යාමත් සමග උගුර ප්‍රදේශයේ කැස්සක් මතුවිය. අවධානයේ බිඳුනි. අන් අයට බාධාවක් සිටුවෙතයි සිතින් සිතා සිතින් සිතා දුර ගිය බවත් සිත දුර ගිය බවත් දැනුනි. සිතත් දහඩියක් සිහින් දහඩියක් මතුවිය. ශරීරයෙන් සිත යලි භාවනාවට යොමු කිරීමට සිදුවිය. සක්මන් භාවනාව. වැලි මළුවේ සිටගෙන ශරීරයේ යට කොටස කෙරේ අවධානය යොමු කරගෙන මම දැන් සක්මන් කරමින් සිතා ගතිමි. පළමු දකුණු පාදයේ පටන් දකුණු පාදයේ පාදයෙන් පටන්ගෙන දකුණු වම වශයෙන් පියවර මාරු කරමින් වැලි මළුවේ ඉහළට පහළට දෙතුන් වරක් පියවර මාරු කෙලිමි. ඉන්පසු දකුණු පාදයේ කෙරේ පමණක් සිත යොමු කරගෙන සෙමෙන් ඉදිරියට පියවර තැබුවෙමි. දකුණු පාය පොළොවේ ගැටෙන ආකාරය ගැන විමසිල්ලෙන් බැලුවෙමි. විලුඹ මැද ඇඟිලි වශයෙන් පොළොවේ ගැටෙන අයුරුත් නිරීක්ෂණය කළෙමි. විලුඹේ තෙරපීමෙන් পায় පොළවේ තැබෙන අයුරුත් ඉන්පසු ඇඟිලි තෙරපෙන විට එය උඩට ඉස්සෙන අයුරුත් නිරීක්ෂණය කළෙමි. ඒ සමගම කෙන්ඩ ප්‍රදේශයේ මස්පිඩු දියහැරීම හා හැකිලීමක් නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ ක්‍රියාකාරීත්වයක් මෙයට බව හේතු බව මෙයට දැනිනි. බව දැනිනි. පියවර කීපයක් සෙමෙන් තැබූ නිසා මේ හොඳින් වටහා ගතිමි. සිත මේ කෙරේම යොමු නිසා කිසිදු හඳුනා ගැනීමකින් තොරව මා පියවර කීපයක් ඉදිරියට ගොස් තිබූ බව දැනගත්තේ ළඟම ඇසුණ වඳුරෙකුගේ හඬකින්. මා අවදි වූ ආයවැනි හැඟීමක් ඇති වූ පැවිනි. මා ඉදිරියට මාවතේම සක්මන් කරමින් සිටියෙමි. මා සක්මන් භාවනාවේ යෙදී සිටි බවක් මතක තිබිනි. ගරු ස්වාමීන් වහන්සේ මේ අත්දැකීමෙන් මට මෙවැනි සිතක් ඇති විය. ඒ මොහොතේ මා කිසියම් සිතේ රැවටිල්ලකට අසු වුණාද කියාය. මන්ද මේ මොහොතේ මගේ සිතේ මේ සක්මන යාන්ත්‍රිකව වැඩි ගියා වැනි ඇඟීමකුත් සක්මන පිළිබඳ සිහිය සිතින් ගිලිහි ගියා වැනි තත්වයකටපත් උනා වැනි හැඟීමක් සිතට ඇතුළු බැවිනි. ස්වාමින් වහන්සේ මේ ස්වභාවය පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. භාවනාව ඍජුවලා වැඩි වෙන යන්න පටන් ගත්තට පස්සේ අපේ හිත নানা ප්‍රකාර යොඩ පෙරක දෝරුකම් කමෙන්ටරිස් දෙන්න හදනවා. ඇයි මෙහෙම වෙන්න හදන්නේ කියලා කියනවා. වෙන්නේ මොකද අර භාවනාවේ සරලකම නැති වෙනවා. නැවත නැවත වෙන්න අරින්න වෙනකොට අරුණ නැග්ගට පස්සේ එළිය වැටෙනට පස්සේ පෙනේ මොකද වෙන්නේ කියලා ওই අන්ධකාරය අත ගන්න එපා. මේ පළවෙනි සැරේම වෙනකොට නොදන්න දෙයට යනකොට හිතේ පාට කලබල වෙනවා. හිත චකිත වෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම ආයෙ දන්න දෙයට එන්න හදනවා තර්ක කරන්න හදනවා මේකට හේතු කාරණා දක්වන්න හදනවා. ඉතින් තර්කේ සහ හේතු කාරණා වල සත්‍ය නැත්තම් අපි කරන්න තියෙන අර සත්‍ය කරා යන්න හදන හිත ආපහු සාවියකට කැඳවලා හරස් ප්‍රශ්න අහලා වෙහෙසටපත් කරනවා. ඒ නිසා යෝගාවචරයට අවශ්‍ය නැහැ මේ මොකද්ද කියලා දැනගන්න එක මොකද්ද කියලා දැනගන්න එක හිතන එක නම් ඇත්ත. නමුත් ඒකට පොර දාන්න එපා. ආයෙත් දැක්මේ අත්දැකීම හිතට පේන්න ආරින්න. පේන්න දෙනකොට දෙනකොට ඒක නිකන් ඉර පෑයියට පස්සේ වැළුවා වගේ අන්ධකාරය බලපු එක පේනවා. ඒකට නැවත නැවත කරන්න දෙන්න බලන්න මේ වගේ වෙලාවක මේ වගේ තත්ත්වයට එනකොට වෙනදට වඩා ප්‍රතිපදාවෙන් ඉදිරියට ගිහිල්ලා තියනවාද? වෙනදට වඩා ඉස්ස කෙලෙස් අඩු නම් ඒක අවශ්‍යවස බලන්න එපා. ධානය තින මල්ල එන එන බලන්න එපා. නැවත නැවත ඒක වෙන දෙන්න. ඒ හරියංකේ පිළිවෙත කතා කරනකොට ඒත් ඒ වගේ මතක් කරනවා මේ කැස්සක් ඇවිල්ලා මේ අනික් අයට කරදර වෙයි කියන ප්‍රශ්න නිසා යෝගාචරයේ පුදුම විදිහට තක්කමුක්ක වෙනවා. ඒ මොකද මේ කැස්ස නතර කරන්නත් බෑ. ඔය කැස්සයි ලව් එකයි නතර කරන්න බෑනේ. ආඩවදේ කියනවා. ඊට පස්සේ දැන් වෙන්නේ මොකද්ද? ළඟ ඉන්න කරාට බෙල්ල ගලවලා යයිද කියලා බයක් හිතෙනවා. ඒ නිසා මගේ තියෙන උත්තරේ තමයි මොකක් හරි රෙදි කැල්ලක් තියලා තුරුසලු හරි කමන්නේ උත්තර හයියෙන් කහින්න ඕනේ. එතකොට ඒක සමාධිය ගලවලා යනවා. ඉවරයි. නැත්තම් ඔක තටමන්න පටන් අරගත්තොත් කොච්චර කැස්සත් අර බය නිසා කැස්සේ කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. බලාගෙන ඉන්න කෙනාටත් වෙහසක් වෙනවා. අහගෙන ඉන්න කෙනාටත් වෙහසක් වෙනවා. ඒ නිසා රෙදි කැල්ලක් තියාගන්න. රෙදි උත්තර කට ඇරලා රෙදි කැල්ල කටට තියලා හයියෙන් කැස්සාම ඉවරයි. එතකොට අනික් මනසයටත් කියලා එපා ඇති වෙනවා නැත්තම් මේක නෑ තටවනවා තටවනවා ඊට පස්සේ දොර කඩාගෙන දුවනවා දුවන ගිහලා ඔෆිස් එක දිහා ගිහලා කහිනවා නේ තේරෙන අර මනසත් එක්ක ඉන්න ඔක්කොම යනවා වගේ හිතේ කාටවත් වෙන දෙයක් නෙයි ඒ නිසා සීබුද්ධිය තියෙනවනම් මං කියන්නේ රිදි කැල්ලක් තියලා කටට තියලා අයියෙන් කයි කැසර වාසේ එක සැරෙන් දෙකෙන් ඒ අර ආවේගය පිට වුණාට පස්සේ ඉවරයි එහෙම නැත්තම් අර තර්ක විතර්කනේ ගොඩාක් දුරට යනවා. ඉතින් ඒක මේ නින්දේ හරි කතා නොකර ඉන්නකොට මේ සොරාලේ ඔක්කොම තන්තු වලින් උඩට උඩට උඩට උඩට තල්ලු කරලා සෙමගුලියක් ආපු ගමන් යාට ඒක ඉන්න බෑ. ඒක කැහැලා එළියට දාන්න ඕන. ඒකේ කතා කරනකොට තේරෙන්නේ නැහැ. බත් කනකොට තේරෙන්නේ නැහැ. වතුර බොනකොට තියෙන සෙමගුලිය හොදාගෙන යනවා. නිස්සද්දව ඉන්නකොට තමයි මෙයා එන්නේ උඩට. ඉතින් ඒ වෙලාවට මේ බලාපොරොත්තු වෙන්න භාවනා හොඳවට කියලා නිසිනින්ද ආනාපාන සිද්ධ වෙනවා නම් මෙතන සෙම එකතු වෙන්න ගන්නවා. උදේ පාන්දර අපි කුණු කියලා කියලා කියන්නේ. උදේ නැගිටපු ගමන් අපට ඒක විසි කරන්න ඕනේ මොකද අර පෙනහැල්ලේ ඉඳලා දිගටම එකතු වෙච්ච කුණු උඩට උඩට උඩට ගහලා මෙතන හැදෙන පොඩි දැල්ලක්. සෙම ටිකක් ඒක එළියට දාන්න ඕනේ. මේ භාවනා හරියනකොට වෙන වැඩක්. නමුත් ඒකේදී අර අනික් අයට කරදර වෙයි කියන ගතිය නිසා හරියට කහින්නේ නැති නිසා මේක ඇදි ඇදි යන. මේකට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න පාවිච්චි කරනකොට තමයි තේරෙනවා. එතකොට මේ අවස්ථාවේ මේ කැස්සේ ප්‍රශ්න නිසා සතියට කෝල වෙන්න දෙන්නවා. කලබල වෙන්න දෙන්නේ නැතුව ඒ කොහයියෙන් කැහලා ඉවර කරනවා. ඒක වළක්වන්න ගියොත් ඇහෙන් කඳුළු වෙන්න පටන් ගන්නවා. නාසයෙන් දීර ගලන්න පටන් අර ගන්නවා. උගුරට ජලයේ මේ වතුර වගේ එන්න පටන් ගන්නවා. එතකොට වැක්කෙරෙන්න ගන්න. ඔන්න ඒක කරලා බලන්න පුළුවන්. කයින් නැතුව ඉන්න. ඒසර මුළු පද්ධතියම මේ දීර ගලන්න ගන්න. නාසයෙන් කනෙන් කන නිකන් සීතල වෙනවා වගේ එන්න පටන් අර ගන්න නිසා ඒ ඔක්කොම පරිවෘත්ති ක්‍රියාපද්ධතියක් සහයෝගයේ පිණිසනම් කරන්න තියෙන ලේන්ස්වත් තියලා කැලේ ඉවර කරන එකයි තියෙන්නේ. ওই ටික දවසක් ඕක කර කර ඉන්නකොට Tamanටම තේරෙන පටන් ගන්නවා භාවනා හරියනකොට ඒ කැස්ස එනවමයි. එන්නේ මොකද අර ඇඟ තැම්පත් වෙනකොට තමයි ඒ කුණු රොඩු එකතු වෙන්න පටන් අරගන්නේ. කතා කරනකොට එන්නේ නැහැ. ඉතින් ඒක ටික ලෑස්තිලා යන්න. ගිහිල්ලා සාමාන්‍ය ශරීරයට ශරීරයේ දැනුමට කටයුතු කරන්න ගියාම චරයක් දෙයක් කරනකොට ඕක එච්චරම කෝල වෙන්න දෙයක් නැත්තේ. ස්වාමීන් වහන්සේගේ කැස්සට කියපු මේ යස්ස මර්ධනය කරන හැටි කියපු මං හිතන්නේ අපි යෝගින් හැමෝටම ඉතාමත් ප්‍රයෝජනයි. ඔක්කොටම ලව් එකයි ගැස්සයි තියෙනවා ඒ කියන්නේ. වලක්වන්න බෑ ඔය ලව් එක ආවට පස්සේ වලක්වන්නත් බෑ අම්මලා තාත්තලා කොච්චර නටුවද. කැස්ස ආපහු නතර කරන්නත් බෑ. කැස්සයි ආදරේ දෙකේ එක ගහ ගාලා යනවා එළියට යනවා. ඉතින් මොකද කරන්නේ? ලෑස්ති ලයින් එකයි තියෙන්නේ. ඉලව් තියෙන. ආගෙච්ච යන තියෙන ඉලව්. ලව් නෙමෙයි. ඉලව් එකත් ඒ වගේ තමයි ඉලව්වත් අන්තර කරන්න බෑ. ලව් ඉලව් කැස්ස ලක්කන්න බෑ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව. සක්මන් මළුවේ සිට ගනිමින් එහා මෙහා කීප විටක් ගොස් ඔසවනවා, ගෙනියනවා, තබනවා යන සිතුවිල්ලෙන් පාදයේ පතුලට සිත යොදමින් ගමන් කළෙමි. එවිට පොළවේ තබන පාදයේ යටිපතුල පොළවහා ගැටීමේදී පහත කරුණ නිරීක්ෂණය විය. යටිපතුලේ තද බව, පොළවේ තද බව, වැලිවල සිනිඳු බව, සමහර විට වැලිවල ගොරෝසු බව, වැලිවල සීතල බව. පසුපස තිබූ පාදයේ ඔසවනවා, ගෙනියනවා යන අවස්ථාවල පහත කරුණු අත්විඳෙමි. ඔසවන ගෙනියන අවස්ථාවේ පාදවල සැහැල්ලු බව හා පාවෙන ස්වභාවයත් යමක ගැටීමේදී පමණක් බර හෝ තදගතිය ඉස්මතු වන බවත් දකුණු පාදයේ බිම තබන විට වම් පාදයේ තමාගේ කාර්යය සම්පූර්ණ කරමින් දකුණු පාදයට ඉදිරියට යාමට අවස්ථාව ලබා දෙන අන්දමත් පාදවල අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය අත්විඳෙමි. සක්මන සම්පූර්ණ කර ආපසු හැරීමේදී බිම පතිත වී තිබූ පාදයේ අනිත් පාදයට ඉදිරියට ඒමට සහාය වන අයුරු අද්දුටු වෙමි. මෙසේ දෙපා වල සහයෝගයෙන් කය ඉදිරියට තල්ලු කරන නිසා තල්ලු කරනවා මිස එහි සත්වයක් පුද්ගලයෙක් මමෙක් නොමැති බව අද්දුටිමි. මෙසේ විනාඩි 30ක් පමණ සක්මන් කරන විට දැනුනේ කය සැහැල්ලු වී සක්මන් මළුව තුල එහාම යන අයුරිය. සිතුවිලි ගලන සිතුවිලි ගලා ආවද ශබ්ද ඇසුනද ඒවා ප්‍රකට නොවිය. සතිය දිගටම පැවතුණි. මා අවසාන විනාඩි 15 තුලදී ගැටෙන රූප දෙස බැලුවත් ඒවා මගේ සතියට බාධා නොවි සක්මණ ඉබේටම කෙරීගෙන ගියේය. මෙහි ඇත්තේ නාම රූප ක්‍රියාවලියක් බවත් වැටහුණි. මෙය මා තව මෙය මා තව දියුණු කළ යුතුයද? උපදේශ පතමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. මේ වගේ දියුණු කරන්න ක්‍රම දෙකක් තියෙනවා. දියුණු කළ යුතුයි. එකක් තමයි ඒ වගේ වැටහෙන ධාතු ලක්ෂණ පුළුවන් තරම් අවුල ගන්න පුළුවන් තරම් වාර්තාවට ඇතුළු කරන්න. එතකොට ඒක හරි රසවත් රචනයක් බවට පත් වෙනවා. සරු පොහසත් රචනයක්. අන්තික සක්මන් මළුවේ සක්මන් මුවාවෙන් ඇවිදිනකොට විතර දෝක පේන්නේ ළිඳට වතුර ටිකක් ගේන්න යනකොට නාන්න යනකොට කඩේට යනකොට වගේ තැන්වලදී අපිට මේක එන්නේ නැද්ද කියලා බලන්න ඔච්චර විස්තර නැති වුණාට අර සක්මන අදිෂ්ඨාන පූර්වක කරපු කෙනාට තේරෙනවා ඒ අන වේලාවෙදිත් සම්පූර්ණ හිතේකට දැම්මොත් අත බොහොම සමාන දෙයක් වෙනවා. ඒ පැත්තෙමුත් පුළුවන් අපිට ශක්මණේදී අපි පතුලෙනේ මේ විස්තර දකින්නේ වෙන ගමනක් යනකොට. ඒට තව එහාට යන්න පුළුවන් නම් මේ අපේ අතුල්පතුල් දෙක තමයි සත්‍යංගේ ස්පර්ශක වගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒව තමයි ගැටුමට සූදානම් වෙලා තියෙන්නේ. හැපීමට. ඒතර මේ පතුලේ සක්මන් කරනකොට ඒ දැන්න උණුසුම් සිචිල් ගති, කම්පන චංචල ගති අත්ලට දැන්න වෙලාවත් හොඳට මතක තියාගන්න යමක් අත ගන්න වෙලාවක යමක ගැටෙන වෙලාවක ශරීරය අනිත් තැන් වලත් ඒක තියෙනවා. ඒ එතකොට පේනවා මේ සක්මණෙන් ගන්න මේ අත්දැකීම ඉදිරියදා ගමන් වලට යොදන්නත් පුළුවන්. අපි අතින් පයින් වැඩ කරන ඕනම වෙලාවක ඒව පිළිබඳව හොඳ අවධියෙන් වැඩ කරොත් තේරෙන්න පටන් අර ගන්නවා අනතුරු අඩු වෙනවා. එකවරකට එක වැඩක් කෙරුවොත් ඒ වැඩේ සාර්ථක වෙන්න තියෙන ඊට වැඩි. ඒ වගේම පශ්චාත්තාප වෙන්න ඉඩක් නැහැ. අඩු ගානේ වැඩි මොකක් වුණා සතියෙන් කරයි කියලා තේරෙනවා. ඉතින් මේ විදිහට මේක අතු ඉතිරි විහිදී දිගට වැඩෙන්න උදව් කරන එක තමයි යෝගාවචර සිංකල යුත්තේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ කාලයේ පරයන්කේ සිට ආනාපාන සතිය මෙනෙහි කළෙමි. වාර කිහිපයකදී සිහිය වෙනස් වෙනත් වෙනත් අරමුණු ඔස්සේ ගියද යන හැම වාරයකම සිත ආපසු පැමිණිමුත් මුල් කර්මස්ථානයේ මුල් කර්මස්ථානයේ පිහිටුවා ගැනීමට හැකි විය. එම අවස්ථාවන්හිදී ඉනෙන් පහළහා දෑත්වල ඇති බවට හැඟීමක්වත් නැති විය. මෙම සිතුවිලි පැමිණීම භාවනාවට බාධාවක්ද? තෙරුවන් සරණයි. රජම් බාධාවක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ආපහු ආපුවාම ඉදිරියට කියලා ආපහු ආපුවාම අරමුණේ කීකරුව සතිය පිළිනන බාධාවක් නැහැ. ආපහු එනකොට මුලක ඉඳලා පටන් ගත්ත කෙනෙක් වගේ ආය සතිය පිහිටවන්න වෙනවා අරමුණත් කෝල වෙලා හිතත් කෝල වෙලා නම් බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ලියුපෙක්කනාගෙන් මම අහන්න කැමතියි දැනගන්න කැමතියි. ඒ විදිහට පිට ගිය හැම වෙලාවක ආපහු එනවනම් ආපහු ආවට පස්සේ Taman දකින්නේ සාන්තව පවතින මූල කර්මස්ථානයක්ද එහෙම නැත්නම් අවුල් වෙච්ච හිතක්ද කියලා කැමැතිද කට උත්තරයක් දෙන්න මේ අනික් අයගේ පහන් අවබෝධය පිණිස. පොඩ්ඩක් ඉන්නේ. අවුල් වෙච්ච ස්වභාවය. එතකොට තමයි නැවත ඒ විදිහට අවුල් වෙච්ච ස්වභාවයෙන් අරමුණට ආවට පස්සේ තමයි මොකද්ද කරන්නේ මේ වෙලාවට? නැවත ආයාසයෙන් පිටව ගන්නවායි. ඒ ආයාස කරන වෙලාවේදී පළවෙනි සැරේ මාන අරමුණ යාලු කරගන්නවා වගේ ඊට වැඩිය අමාරුද දැන් යාලු කරගන්න නැත්නම් ඊට වැඩිය ලේසිද? ටිකක් අපහසුයි. ඒ කියන්නේ අපහසු තීදී දිගට දිගට කරලා බලනද කරලා බලනකොට පේනවා අපහසුවෙන් නමුත් නැවත අරමුණ එකලස් කරගන්න පුළුවන්. එහෙම නැතු අරමුණ මේ කොච්චර හිත පිට ගියත් නැවත අරමුණට ගන්න පුළුවන් හැකියාව නැති වෙන්නේ නැහැ. අන්න ඒක විශ්වාසය ඇති කර ගන්නවා. ඒක නිසා මේ කියන වෙලාවේදී නම් යම් කිසි හානියක් වෙලා තියෙන බව පේන්න තියෙනවා. නමුත් යෝගාවචරය දිගට දිගට වැඩ කරනකොට තේරුම් ගත්තොත් හිත පිට යනවා, අවුල් වෙනවා. නමුත් නැවත හදන්න බැරි තත්යකට අවුල් වෙන්නේ නැහැ. එහෙම කිව්වොත් මොකද කියන්නේ? නැවත පිළියම් කරගන්න බැරි තරමට හිත කැඩෙන්නේ නැහැ. ආයාසයෙන් හිත ගන්න පුළුවන්. ආයකට තමයි manussකම කියන්නේ. ඒකට තමයි අපි පෞරුෂත්වය කියන්නේ. ඒක තමයි භාවනා කරනවා කියන්නේ. ඕන කෙනෙකුට කඩන්න කියන්නේ මම හදනවා. අන්තිමට යනකොට තමයි විශ්වාසත්වයේ මොනම මාරේකටවත් ඊට එහෙම කඩන්න බෑ. බුදුරජාණන් වහන්සේ දිනනවාමයි. ආපහු ඇවිල්ලා අරමුණේ නතර කරන්න පුළුවන්. පොඩි ප්‍රයත්නයක් කරුවට පස්සේ ඒක හරියට නිින්ද ගිය බබෙක් නිදි පැදුරිම අවදි වුණාට පස්සේ එයාට ආයෙ කොට්ටෙට පොඩ්ඩක් තට්ටු කරපුවා එතනම බුදිය ගන්න. ඒ නිදාගත්තට පස්සේ ආයෙත් ඉතල සැරේ තරන්නේ සෑහෙන වෙලාව බුදිය ගන්න. ඉතින් අම්මට වැඩක් තියෙනවා අම්මා කරන්න ඇවිල්ලා පොඩ්ඩක් ම්ම් ගාලා බුදි කරලා දීලා යනවා. ටික වෙලාවකින් ආයෙ දඟනවා. ආයෙ දෙසරත් කරලා ඒ වගේ කරන්න පුළුවන්. ආන්න ඒ වගේ යෝගාවචර තීරුම් ගන්න ඕනේ. අරමුණට මේ මේ පිට ගිය අරමුණට පබ මේ මේ පරදින්න එපා. පච වෙන්න එපා. නැවතමට මේක හදන්න පුළුවන් කියන தත්ත්වය විශ්වාසය ඇති කරගත්තාම දැනට ඔය එන කෙලස් ටිකත් නැතර කරගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මුල් දිනේදී පැය භාගයක් පමණ සක්මන් කර මම දැන් මෙතනයි මෙනෙහි කරමින් වාඩි වාඩි වූ පසු දෙයත් එක පිට තබාගත් නිසා උණුසුම් අද්ද එකිනෙක ගැටීමෙන් තද ගතියක්ද දැනිනි. පිටුපස කුෂන් එකට ගැටීම තද ගතියක් ලෙසද දෙක කුල් නමාගෙන සිටියේද සිමෙන්ති පොළව ස්පර්ශය කරන තැන සීතලට දැනුනි. මම පිම්බීම හැකිලීමට සිත යොමු කළෙමි. විනාඩි 5ක් 6කින් ඊතා සංසුන් ගතියක් ඇතිවිය. මූල කර්මස්ථානයේ ගිලී ගියාක් මෙනි. ඊට පසු කයත් සිතත් සංසුන්ව සැහැල්ලු ගතියක් දැනුනි. ප්‍රියජනක හැඟීමක් ඇතිවිය. වෙනදා මෙන් වේදනා නැත නැත. සිතද නිශ්චලය. කලක් මා ආශාවෙන් බලා සිටි අසීරු දෙයක් මට ලැබුණා වැනි සිතුවිල්ලක් අත්විය. එයද උපේක්ෂාවෙන් බැලීමෙන්. සිතුවිලිත් වේදනාත් නැත. කයත් සිතත් සංසිදී ඇති බව දැනේ. දානයට gediya ගසනත් එක් මෙසේ සිටියෙමි. වෙනදා කාලයට දුවන සිත කාලයෙන් මිදී ඇත. වේලාව ගැන හැඟීමක් නොවිය. මෙය අලුත් අත්දැකීමකි. වෙහසක්ද නැත. මම පැය එකහමාරක් පමණ මෙසේ සිටියත් මාට මම නැගිටින විට ප්‍රබෝධවත් ගතියක් ගතියක් ඇතිවිය. මීට පසු පර්යංකේදී මෙම ස්වභාවය දැන් නිතරම අත්දකිමි. මෙය දියුණු කර ගැනීමට උපදේශක් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව අත් වේවා. මේකේ ඇත්තටම නැවත නැවත පටියංක වල ලැබුණා නම් ඒක විශාල වාසනාවක් කියන්න බුල හුඟක් වෙලාවට වෙන්නේ එක සැරයක් එම් වෙලා ආය යනකොට නොලැබිච්චාම ආය පශ්චාත්තාප වෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවවලදී දියුණුව හිතන එක්කනකොට අටුවාචාරින් වහන්සේලා මෙන්න මෙහෙම වාක්‍යයක් කියනවා සමාධිස්සච නිමිත්තක් ගායි හෝති කියලා සමාධිය හරියන පරියන්කෙට යන්න ඉස්සෙල්ලා මොන විදියටද Taman සකස්ුනේ මොන විදියටද Taman පේුනේ කියන එක මතක් කරගන්න කියනවා. මතක් කරලා ඒ සකස් වෙච්ච ආකාර නැවත නැවත බොහොම යටහත් පහත්ව සලසලා දෙන්නේ කියන. තමයි නාලා කියලා ඇඟ සීතල කරගෙන හිටියද සක්මන් කරලා හිටියද කැමරට පෙරද මේක උනේ කැමරට පසුද උනේ උතුරු බලාගෙනද වාඩි උනේ දකුණ බලාගෙනද වාඩි උනේ කියලා ඒ හරිගේ වෙලාවේ ඇති නිමිති ටික නැවත සකස් කර දීමෙන් අනුග්‍රහ කරන්න කියනවා. එතකොට Tamanට තමන්ගේ යුතුයකම් ටිකත් හරි හරි අර තෙනින්ඩත් වැඩි. ප්‍රධානම දේ තමයි ඔහොම කියලා හරියේ නෑයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. එහෙම හරියේ නැති වුණොත් තමයි කලාතුරකින් බලාපොරොත්තු වෙච්ච තැනට මමපත් වුණා කියන සැප එන්නේ ඊට ඉස්සෙල්ලා පෙරදිලා තිබුණොත් තමයි. සංසාරේ දුක දන්න තරමට තමයි භාවනාදී ප්‍රතිඵල ලැබෙන්නේ. ප්‍රශ්නේ ඉපමණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි එතකොට පැයකට කලින් අද ඉවර කරලා තිනවා වෙන කාට හරි වෙන අවස්ථාව හැටියට කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපිට විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. දැන් එහෙම විශේෂ දෙයක් නැත්නම් අපි විනාඩි 10 අරගනිමු මේ සක්මන් භාවනාවට. ඊයේම අපිට හම්බුන්නේ අයියා හම්බුනේ විනාඩි පොතුළු වෙලාවයි සක්මන්ට. ඊට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. අපි තුනට රැස් වෙනවා පරියන්කයකට ඒ ප්‍රකාශයත් එක්කම සාකච්ඡා වෙනවව සටහන් කරනවා.